වෙන්වා ඊර්ෂියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ The. ඊර්ෂ්‍යා නැත්තු විත්වා දුක් පීඩා නැත්තු විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැතෝ වෙත්වා තරහා නැතෝ වෙත්වා ඊර්ෂ්‍යා නැතෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවන් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මේ නගරයේ සිටින සියලු ಸತ್ವಯೋ ವೈರನೆತ್ತೋ ವಿತ್ವಾ ತರಹ ನೆತ್ತೋ ವಿತ್ವಾ ಈರ್ಷ್ಯಾ ನೆತ್ತೋ ವಿತ್ವಾ ದುಃಖ ಪೀಡಾ ನೆತ್ತೋ සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ නගරයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ tua taraha netto tua irsia netto tua dukpeda netto tua suasih jiwat සුවයට පත්විත්වා මේ පලාතේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ එසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශා う。 ජයට පත්වෙත්වා සියලු සියලුම සත්වය වෛර නැත්තු විත්වා තරහා නැත්තු විත්වා ඊර්ෂියා නැත්තු විත්වා දුක් පීඩා නැත්තු විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මහා සිරුරු ඇති සියලු සත්වයෝද දිග සිරුරු ඇති සියලු සත් තොයෝද මධ්‍යම සිරුරු ඇති සියලු සත්වයෝද කුඩා සිරුරු ඇති සියලු සත්වයෝද ඉතා කුඩා සිරුරු සියලු සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂියා නැත්තෝ වෙත්වා දුක් පීඩා I'm Tarah අවමන් නොකරත්වා කිසිවෙක් කිසිවෙකුට හිංසා නොකරත්වා සියල්ලෝම සියල්ලන්ගේම සැප කැමති වෙත්වා එක දරුවෙකු වෙති මවකසේ සියලු සත්වයන් කෙරෙහි අපමණ මෙත් සිත පතුරත්වා වාඩි වී සිටින විටද සක්මන් කරන විටද සතපී සිටින විටද නොනිදා සිටන විටද අපමණ ලෙස මෙත් සිත පතුරත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ උතුරු දිසාවේ සිටින්න උතුරු අනුදිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ දුක් පීඩා නැතු වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා නගෙන හිර තිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරකා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුප්පීඩා නැත්තෝ සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා නැගෙන හිර අනුදිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත් ඇත්තු විත්වා තරහා නැත්තු විත්වා ඊර්ෂ්‍යා නැත්තු විත්වා දුක් පීඩා නැත්තු විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දකුණු දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැතෝ තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට දකුණු අනුදිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ දුප්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා බටහිර දිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා බටහිර අනුදිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත itu vitva taraha netu vitva irshya netu vitva dupida netu itwa suwase jivatna සාන්ත සුවයට පත්වෙත්වා උඩදිසාවේ සිටින්නාව සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නිරන්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා යට දිසාවේ සිටිනා සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක්පීඩා නැත්තෝ විත්වා සුවසේ පත් වෙත්වා මේ දස දිසාවේ සිටින්නා වූ පමණ කළ නොහැකි සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තර පත්වෙත්වා සියලුම සත්වයෝ සාන්ත සුවයට පත්වෙත්වා සියලු සත්වයෝ වයි සාන්ත සුවයට පත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැතු වෙත්වා තරහ